කුසල් කිරීමට පෙළඹෙනවා. ඒකත් අප්‍රමාදයක්. එවාගෙම කුසල් කිරීමේ කැමැත්ත කවදාකවත් අත්හරින්නේ ඒ කියන්නේ කුසලයක් කරාම නැවත නැවත නැවත කුසල් කරන්න හිත පෙළඹෙනවා නම් ඒක අප්‍රමාදයක්. ඒ වගේම කුසල් කිරීමේ උත්සාහය මොනතරම් බාධක තිබුණත් ඒවාට යටපත් නොවේ නැවත නැවත කුසල් කරන්න එළඹ සිටිනවා නම් ඒකත් අප්‍රමාදයක්. ආදරයෙන් කුසල් කරනවා නම් අප්‍රමාදී. නැවත නැවත කුසල් කරනවා නම් ඒ අප්‍රමාදේ. බහුල වශයෙන් කුසල් කරනවා නම් ඒක අප්‍රමාදේ. නැවත නැවත බොහොම ආදරයෙන් යෙදෙනවා නම් ඒක අප්‍රමාදේ. මෙන්න මේ විදිහටයි බුදුරජාන් වහන්සේ අප්‍රමාදය ගැන ප්‍රමාද අප්‍රමාද දෙකම හඳුන්වමින් දේශනා කොට වදාරා තිබෙන්නේ. ඉතින් ඒ අනුව සලකා බැලීමේදී මුළු බුද්ධ ධර්මයේ මේ අප්‍රමාදෝ කියන දහම් පදයට ඇතුළත් බව අපට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ලෞකික සිත් මේ ලෞකික කුසල් සිත් 17 ලෝකෝත්තර කුසල් සිත් 4 කියන මේ කුසල ධර්මයන් 21ම සිද්ධ වෙන්නේ එළඹ සිටි සිහියෙන් යුතුවමයි. ඔය එකම කුසලයක්වත් සිහියෙන් තොර එකක් නැහැ. සෑම කුසලයකම සතිය පිහිටෙනවා. එනිසා බෞද්ධයන් වශයෙන් ගිහි පැවිදි බෞද්ධයන් වශයෙන් අපි සෑම දෙනා විසින්ම කළ යුතු දේ තමයි මේ සිහිය දිනු කර ගැනීම. මේ සිහිය දිනු කර ගැනීමේදී ඊට අවශ්‍ය වෙන උපදේශ කීපයක්. එකක් තමයි සති සම්පජඤ්ඤේ. හැම කටයුත්තක්ම සිහියෙන් කරන්න පුරුදු වෙනවා. ඒ වගේ මුත්ත සති පුද්ගල පරිවර්ජනතා. අමතක කරන සුළු. ඒ කියන්නේ සිහියෙන් තොරව කටයුතු කරන ඇත්තන්ගේ ආදර්ශ ගැනීමෙන් වළකිනවා. උපට්ඨිත සති පුද්ගල සේවනතා. මනා සිහිනුවණින් සෑම කටයුත්තක් කරන කල්යාණ මිත්‍රයන් ආදර්ශයට ගන්න අනුගමනය කරනවා. ඇසුරු කරනවා. ඒ වගේම ප්‍රතිමුත්තතා මම සෑම කටයුත්තකදීම සිහියෙන් යුක්ත වන්නේ මේ කියලා අදිෂ්ඨානිය යුතුව සිහිය පුරුදු කරනවා. මෙන්න මේ විදිහට සිහිය පුරුදු කරනකොට ඒ තැනත්තාට සෑම කටයුත්තකදීම එළඹ සිටි සිහිය යුක්ත වෙන්න පුළුවන් වෙනවා. ඒ සඳහා බොහෝ සෙයින් ගිහිපැදි සෑම දෙනා විසින්ම කළ යුතු දෙයක් තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළ මහා සතිපට්ඨාන සූත්‍රයේ මුලටම තියෙන ආනාපාන සති භාවනා වැනි භාවනාවක යෙදී. දාසයේ ආරම්භයේදී තමන් අවදි වෙලා පිරිසුදු වෙලා කෙටියෙන් හෝ බුද්ධ වන්දනාවක් කරලා සුළු වෙලාවක් හරි වාඩි වෙලා ආනාපාන සතිය පුරුදු කරනවා නම් ඒක මුළු දවසකම සතිය පිහිටවන්න හේතුවක් වෙනවා. දවසේද වැඩ කටයුතු අතරදී විනාඩියක් හරි මොහොතක් හරි නිවාඩුවක් ලැබුණා නම් ඒ ආනාපාන සතිය හිතේ වඩන්න පුරුදු වෙනවා නම් එයින්ද පුදුමාකාර මානසික සුවයක් වගේම එළම සිට සිහියක් පිහිටෙනවා. ඕනෑම දෙයක් අමතක වෙච්ච වෙලාවේ ආනාපාන සතියේ සිට පිහිටවාගෙන මට ආසවාදයේ මතක් වේවා කියලා හිතලා මෙනෙහි කරනකොට ආනාපාන සතියේ ගපාට මතක තියෙනවා. නොයතන දෙයක් වටහා ගන්න ඕන වෙලා මට මේක වැටහෙවා කියලා හිතාගෙන ආනාපාන සතිය යෙදෙනකොට පාට මනසට වැටහීම එනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ඒ උපදේශයන්ට අනුව මනා සිහිනුවණින් යුක්තව අපි මේ කටයුතු කිරීම තමයි අප්‍රමාදෝ කියන මේ බුද්ධ වචනෙන් දේශනා කොට වදාරා තිබෙන්නේ. පින්නතුන්න තව ඉතා කෙටි හැඳින්වීමක් කරනවා මේ තියෙන වටිනාකම. ඕම දුකෙන් පීඩාවෙන් පෙලි පෙලි පෙලි පෙලි ජීවත් වෙන පිරිසක් ඉන්නවා ප්‍රේත ලෝකේ. හැබැයි ප්‍රේතයන් අතරත් තියෙනවා බොහෝ පාරමී පුරාගෙන වෙලා යම්කිසි හේතුවකින් ප්‍රේත ලෝකෙ ඉපදලා ඉන්නවා ත්‍රි හේතුකව. එහෙම තුන් දෙනෙක් හිටියා. පියංකර මාතා, පියංකර පුතා, පියංකර දුව. ඒ පුතාගේ නම පියංකර නිසායි මවටත් ඒ නමින් හඳුන්වන්නේ. මේ තුන් දෙනා පාන්දර රාත්‍රියේ මැදියම ගෙවි පාන්දර කුසගින්නේ යමක් හොයාගෙන යන වෙලාවේ ජේපනාරාමේ සාකාරයේ අයිනින් යනකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ විසින් ඒ ප්‍රාකාර අයිනේ තියෙන කුටියක වැඩ ඉඳගෙන ධම්මපදයේ සජ්ජායනා කරනවා. ධම්මපදයේ දෙවෙනි වර්ගයේ අප්‍රමාද වර්ගයේ. මේ අප්‍රමාද වර්ගයේ සජ්ජායනා කරනකොට මිහිරියඳින් අර ප්‍රියංකර මාතාව තමන්ගේ දරු දෙන්නට කිව්වා අනේ දරුවනේ ටිකක් නිහඬ වෙන්න අඬන්න එපා කලාතුරකින් ආන්න ලැබෙන මේ වාදාම් පදේටවත් අහංකම් දෙමු මෙයින්වත් අපේ දුකෙන් මිදා සෙන්න බලමු කියලා දරු දෙන්න නලවාගෙන මේ මෞතුමියට දහම් සවන් දුන්නා. සැබවින්ම ධාතා 12යි ධම්මපදයේ අපමාද වර්ගයේ තියෙන්නේ මේක කියනකොට යන්න පැහැදිලිව තේරුණා. එයින් තුලින් එතුමියගේ ඒ පුතාගේ දෙන්නගේ මනස තන්පත් වෙලා සමාධි වෙලා ඒ මොහොතේම සෝවාන් මාර්ගඵල නිවන් සුව සාක්ෂාත් වුණා. හැබැයි එයින් පස්සේ යත්තන්ගේ പ്രേත දුක යටපත් වුණා තුන් දිනාටම പ്രേත වශයෙන් උපන්නට හිතා යහපත් වාසනාවන්ත ජීවිත ගෙවන්න පවා උදාපත් වන වාසනාව. සම්බුද්ධ ශාසනයට උදාර සේවයක් සැලසූ ධර්මාශෝක රජතුමා බෞද්ධ ආගම වැළඳගන්න ඉස්සර බොහෝම මානසික පීඩාවෙන් ගත කෙලි. ඔය අතරතේ එතුමා රවටගෙන ජීවත් වූ නිගණ්ඨයෝ 60000ක් රජගෙදර නිතර දන් පිළිගන්නවා. නමුත් ඒ රජතුමාට ඒ අත්ංගෙන් කිසිම සැනසෙල්ලක් ලැබුණේ නැහැ. ඔය අතරේ කදාසා සීමැඳුරු කවුල් ළඟ සක්මන් කරමින් සිටනකොට දකින් ලැබුණ ඈතින් වඩින නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ. උන්වහන්සේ දැක්ක ගමන් රජුරුවන්ගේ මනසේ පුදුම විදිහේ පහදියමක් ඇති වුණා. මේ ස්වාමීන් වහන්සේ වටපිට බලන්නේ, උඩබිම බලන්නේ, අතයහා මෙහා පදවන්නේ නැහැ. බොහෝම සාන්තව සිහියෙන් ගමන් කරනවා. අනිත් මිනිස්සු යනකොට ඒ වාගේ නෙමෙයි. එනිසා ඇමති කෙනෙකුට කිව්වා ගිහින් අන්නර එන පොඩි ස්වාමින් වහන්සේට මේ මාලිගාවට එන්න කියන්න කියලා. ඒ ඇමතියා ගිහින් ආරාධනා කරන හැටි දැලුවා. බලාගෙන හිටියා. තවත් ඇමති කෙනෙකුට කිව්වා ඉක්මනින් වඩම්මන එන්න කියලා. ඒ ගිහින් ආරාධනා කරන හැටි දැක්කා. නමුත් මේ කුඩා ස්වාමින් වහන්සේ වාසියෙන් කුඩා වුණාට ඉෂකසොඳ බානකොටම රහත් වෙච්ච මහා පුණ්‍යවන්ත ත්‍රිපිටක ධාරි උත්තමයි. උන්වහන්සේගේ පියවි ගමනින්ම රජවාසයට වැඩියා. උන්වහන්සේ රජවාසයට ඇතුල් වෙලා තමයි ඇහැ අරලා බැලුවේ වටපිට මට වඩා වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ඉන්නවාද කියලා. කවුරුත් නැහැ. රජතුමා කිව්වා සුදුසු ආසනයක් බලා වාඩි වෙන්න කියලා. ඒ වෙලාවේ උන්වහන්සේට වඩා සුදුස්සෙක් එතන වෙන්නේ නැති නිසා සිංහාසනට නැංගා. රජතුමා අත දුන්නා නංගින්ද. හිතුවා රජතුමා මේ කුඩා ස්වාමීන් වහන්සේ පෙනුමින් කුඩා වුණාට දැන් මුළු ජම්බුද්දීපේට අගරජ වාඩි වෙන්න සිංහාසනයේ වාඩින තරම් සියලෙන් තේජසයි නේද? කියලා බහම ලොකු ප්‍රසාදයකටපත් වෙලා වැඳලා කිව්වා ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ දන්න බණ පදයක් මට කියා දෙන්න මැනව කියලා. මෙලෙන් විග්‍රෝධ සාමණේර මහරහතන් වහන්සේ පැවිදි වෙන වෙලාවේම උන්වහන්සේට ත්‍රිපිටක ධර්මයේ ධාරණී වුණා. පෙර ජාති ජාති වල බුද්ධෝත්පාද කාලවල ත්‍රිපිටක ධර්මයේ කටපාඩම් කරලා තිබිච්ච වාසනාව. එවාගේම රහත් වෙනකොට අභිඥා බල සියල්ලම උන්වහන්සේට පහළ වී තිබුණා. එවාගේම පටිසම්භිදා ඥාන හතරම පහළ වී තිබුණා. එනිසා උන්වහන්සේ මුළු තුන් පිටකයේම ආවර්ජන කළ තෝරගත්තේ මේ අපමාද දහම්පදී දවපදයේ අප්‍රමාද වර්ගයේ ගාථා 12 මීරි හඳින් දේශනා කළා. රජතුමා කිව්වා ස්වාමීන් වහන්සේ දැන් ඇති. මට තේරුණා බුද්ධ ධර්මයේ කියන්නේ කුමක්ද කියලා. ස්වාමීන් වහන්සේ මම මෙතෙක් කල් තෙරුවන් තේරුම් අරගෙන හිටියේ නැහැ. මම අද තෙරුවන් සරණ යනවා කියලා ඒ පූජනීය නිග්‍රෝධ සාමණේර මහරහතන් වහන්සේ ඉදිරියේ තිසරණ පන්සිල් සමාදන් වී බෞද්ධයෙක් වුණා. ඊළඟට සලාප දාන 32ක් එදාම දෙන්න ආරම්භ කළා. නමුත් මේ රහතන් වහන්සේලා වරින් වර වැඩම කිරීම නිසා ඇතිවෙච්ච ප්‍රසාදයක් ආબોධයක් නිසා අර 60000ක් තීර්ථකයන් වෙනුවට 60000ක් විසු සංඝයාට දිනපතා දන් දෙන්න පුරුදු වුණා. බුදු සාසනයේ <clears throat> ධර්මයේ කොපමණද කියලා 84000ක් බව දැනගෙන ධානස්ථාන 84000ක් ඉදි කෙරෙව්වා. 96 කෝටියක් ධනෙ වැය කළා. ඒ දවසේ ඇහුවා මම බුද්ධ ශාසනයේ හිමිකාරයෙක්ද කියලා. මා තරම් ප්‍රත්‍යදායකෙක් ජීවමාන බුදුරජාන් වහන්සේ කාලෙත් හිටියාද කියලා. ඒ රහතන් වහන්සේලා පිළිතුරු දුන්නේ බුදුරජාන් වහන්සේ කාලේ වැඩිම ප්‍රත්‍යදායකත්වයෙන් දිනාගෙන හිටිය අනාථ පින්නික සිටුවරයා එතුමා එකවර පරිත්‍යාග කළේ 54 කෝටියයි. තමුන්නාංශ 96 කෝටියක් වේදම් කළ මේ පුදුමාකාර ශාසනාභිවෘද්ධිය සැලසුවා කියලා. එහෙනම් මම මේ කාර්යයක්ද නැත්නම් ප්‍රත්‍යදායකෙක් පමණයි. මේ කාර්යයක් වන්නේ කොහොමද? තමන්ගේ දේත්‍ර රත්නයක් පුත්‍ර රත්නයක් සසුන්ගත කළොත් උදසාසන හිමිකරුවෙක් වෙනවා කිව්වා. ඒ මොහොතේම දෙපැත්තේ වාඩිලා හිටියා වාස 20 මිහිඳු කුමාරයා වාස 18 සංගමිත්වා කුමරිය දෙන්නම ශාසනයට පූජා කළා. මිහිඳු කුමාරයන් වහන්සේ පැවිදි වෙන අවස්ථාවේ සීමා මාලකයේ පැවිදි කළේදාම උපසම්පදා පිහිටෝන් ලැබුවා. උපසම්පදා වෙනකොටම සව් කෙලස් නිසා මහා රහත් භාවයට පත් වුණා. සංගමිත්තා කුමරිය බුදු ශාසනයේ මෙහි ශාසනයේ පැවිදි වුණ ජාවෘද්දක් චිත්තමානාවත පුරා උපසම්පදා වුණා බොහෝ කාලයකින් සව් කෙලෙස් නැසා අරිහත්ත්වයටපත් වුණා ත්‍රිපිටක ධාරි වුණ දිනමම මිනු මහරහතන් වහන්සේගේ උපසම්පදාවෙන් 12 වෙනි වසරේ තමයි ශ්‍රී ලංකාවට වැඩම කරවන අවස්ථාව සැලසුණේ. ඉන් මේ රජතුමාගේ සංවිධානිකත්වයෙන් බුද්ධ ශාසනය පිරිසුදු කළ 60000ක් තීර්ථකයන් ශාසනයෙන් ඉවත් කරලා සිංහල සංගායනාව කරන්න දායකත්වයේ දැරුවා රටවල් 9ක බුද්ධ ශාසනය පිහිටන්නේ කාරණා වුණ ඉතින් මේ විදිහට ශාසන සංග්‍රහයන් කරන්න එතුමාට පුළුවන් උනේ අප්‍රමාද පදයෙන් දහම් බිඳක් අහලා මේක නිසා මේ අප්‍රමාදෝ අමත පදං කියන දහම් පදේ වගේම මේ අප්‍රමාද සූත්‍රයේ තියෙන දහම් කරුණු සියල්ලම බෞද්ධයන් වශයෙන් අපි මනවින් තේරුම් ගන්න අතරතේ ඒ ධර්ම දේශනාවන් තුලින් අපි හැම වෙලාවෙම එළඹ සිටි සිහියෙන් යුතුව සෑම ක්‍රියාවක්ම කුසල් සිත් පහළ වෙන හැටියට කිරීමට පුරුදු වෙනවා නම් අපේ බුදුරජාන් වහන්සේගේ ආවාදය අපි අනුගමනය කළා වෙනවා. බුදුරජාන් වහන්සේගේ ආවාදයේ සෑම ඉරියව්වක්ම කුසල් සිතින් සිදු කරන හැටියටයි. සමාධි හිතෙන්න පුළුවන් අපට වෙලාවක් නෑ නෝම හිතන්න හිතන්න කියලා. නෑ හැම වෙලාවම වෙලාව තමයි. ඒ කියන්නේ උදේ අවදි වූ තන් පටන් නිින්දට යනතුරු දාස පුරාම කරන සෑම කටයුත්තකදීම බෞද්ධයා වශයෙන් පුළුවන් යම් කිසි කුසල මානසිකාරයකින් දවස ගෙවන්න. අඩු ගානේ කරණීයමිත්ත සූත්‍රයේ හිතින් කියව කීවා දවස වැඩ කරන්න පුළුවන්. සබ්බපාපස ගාථා හිතින් කියව කීවා දවස වැඩ කරන්න පුළුවන්. ඉතිපිසෝ ගාථා හිතින් කියව කීවා දවස වැඩ කරන්න පුළුවන්. සාඛාතෝ ගාථා පාඨි සුපටිපන්නෝ ගාථා පාඨි හිතින් කියව කීවා වැඩ කරගන්න පුළුවන්. මෛත්‍රී මනස කාර්යයක් හිතේ පුරුදු කරමින් වැඩ කරන්න පුළුවන්. අර ඉස්සර අට කතාවේ තියෙනවා සතිපට්ඨාන සූත්‍ර අට කතාවේ කුරු රටවාසී වතුර ආදින දැසදස් කම්කරුවෝ පවා වතුර ගේන්න යනකොට පවා භාවනා කිදිලා යන්නේ මොනතරම් පුදුමද ඒ කියන්නේ නියම ගුරු උපදේශානුව සද්ධා පිහිටවාගෙන කටයුතු කරන නිසා අසවල් වෙලාවේ කියලා වෙලාවක් නැහැ හැම වෙලාවෙම තමන්ගේ මනස දියුණු වෙන කුසල් සිතින් යුතුව සිහිය පාවිච්චි කරනවා භාවනා මනසිකාරුණිය දෙනවා මෙන්න මේක නිසා අද කාලයේ ඇටියට බුද්ධෝත්පාදය ඉතාම දුර්ලභ අවස්ථාවක් අපට ලැබිලා තියෙනවා. අපේ සරුවක්යන් වහන්සේ 45 වසරක් ලෝතම දහම් වැසි වස්සවල සූවිස අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙන අමාම නිවන් පුර පමුණවා වදාලා අනාංගතේ බලා මානෙල්මල් සුවඳ විහෙදෙන ශ්‍රී මුඛපත්මයෙන් සුදු බුදුරැස් වේදන දලදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් අරුදු 5000ක් මුළුල්ලේ සාස්ත්‍ර කෘත්‍ය සිදු කරනසේ අදිෂ්ඨාන බල පිහිටුවා සුවාසෝදාසත් ධර්මස්කන්ධයේ දේශනා කොට වදාරා තිබෙනවා එයින් බුද්ධ පරිනිර්වාණය පසු අරුදු 2551ක් දැන් පිරීගෙන එනවා එනිසා දැන් කාලය ගෙවි ගෙවි යන බැවින් මේ ගෙවෙන බුද්ධෝත්පාද කාලයෙන් අපි නොගෙවෙන නොදිරෙන අමරණීය නිවන සඳහා අවශ්‍ය වෙන කුසල් රැස්පත් කිරීම සඳහා අප්‍රමාදේන සම්පාදේත කියන මේ බුද්ධ වචනේ අනුගමනය කිරීමට විශේෂයෙන් අදිෂ්ඨාන කර ගැනීම වටිනවා බුදුරජාන් වහන්සේ පින්වන් ඇදේ වැඩි ඉඳගෙන දේශනා කළෙත් ඔය වචනේමයි අර ගුණවත් පිය කෙනෙක් ගමනක් පිටත් වෙනකොට හරි තමන්ගේ අවසාන මොහොතේදී හරි කමාසතු සීලමදී දරුවන්ට පවරා යනවා වගේ තමන් වහන්සේ 45 අවුරුද්දක් මුළුල්ලේ දසෝ සරුව ධර්මයන් එකම වචනයකට සම්පින්දණය කළයි අවසාන බුද්ධ වචන දේශනා කළේ හන්දදානි වික්කවේ ආමන්තයාමි වූ වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේත මානිමි දැන් අන්තිම වරට තොපමතමි සීල සංස්කාර ධර්ම නැසෙන වෙනසෙන සුළුයි මානිනි එළඹ සිටි සිහිනුවණින් යුතුව සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන මේ අප්‍රමාද ප්‍රතිපදාවෙන් පිළිවෙත් පුරත්වා කියන අනුශාසනා කොට නිත්‍යා ගත්තා. නිත්‍යාගත් පමණින් පිරිනවම් පෑවෙන්නේ සූවිසි කෝට් ලක්ෂ වාරයක් සමාපatti සුවේත සමයදුනා. අන්තිමේදී චතුර්ථ ධානය සමාධියට සමයදෙලා එයින් නැගිලා තමයි උන්වහන්සේ පිරිනිවන් පාවදාලේ දසදහස් සස්සත්වල කම්පා වෙද්දී ඉතින් මේ විදිහට මුළු ජීවිතේම ලොවට අප්‍රමාද දේශනාවෙන් දේශනා කොට වදාළ සරුවක්යන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ අනුසාරයෙන් අද මේ අප්‍රමාද දහම් පදය ගැන නැවත වරක් අහන්න සැලැස්සුවා මේ අප්‍රමාද පදය ගැන නැවත නැවත කරුණු එකතු කරලා සලකා බලාගෙන මෙයින් ලබාගත් උසස් මාර්ගයන් නෙලා ගැනීම පිණිස අපි අප්‍රමාද වෙමු එළඹ සිටි සිහියෙන් යුක්ත වෙමු අද මේ දවස විශේෂයෙන් අපි සෑම දිනාටම සැලකිය යුතු දවසක් වෙනවා හේතුව දැන් බුද්ධෝත්පාදයේ සිදුවි බුද්ධෝත්පාදය කියන්නේ බුද්ධත්වයට පත් වී අවුරුදු 2596ක් පිරීගෙන එනවා. තා <clears throat> මාසිකුත් <clears throat> දවස් 15ක් ඇතුළත වෙසක් පොය දාස උදාපත් වෙනවා. එතකොට අවුරුදු 2596ක් පෙරෙනවා බුද්ධෝත්පාදයේ සිද්ධ වෙලා බුදුරජාන් වහන්සේ ලෝතුරා බුදුබාටපත් වෙලා. එවාගෙම පිරිනිවන් පෑමෙන් අවුරුදු 2551ක් පෙරෙනවා. ඉතින් මේ විදිහට ගෙවි යන මේ ලෝකයේ තුල අපි ජීවත් වෙන බැවින් අපේ ජීවිත සංස්කාරය ඉතා කෙටි කාලයකින් නිරුද්ධ වෙන බැවින් මේ බුදුරජාණන් වහන්සේගේ ඒ සුවාසුදාසත් ධර්මස්කන්ධයේ ඒ කාන්තේම අපට ලොවි ලෝතුරා සුවගෙන දෙන ඒකාන මාර්ගයයි කියලා තේරුම්ගෙන හැකිතා උනන්දුවෙන් මේ ධර්ම දේශනාවන් දේශනා කරන්න වගේම ශ්‍රවණය කරමින් ධාරණය කරමින් අපේ නිවන් මඟ ආලෝකමත් කර ගැනීමට අදිස්ථාන කර